සම්මාතන අපේ අද කල්පනා කළා එන්නාක පවස්සයිකේ පවස්සාගෙන ලැබෙන මේ සංඝ සූත්‍රය යනවා කියන දේශනා මාලාව මෙන්න පිළිගන්න. මේ සතියේදී අපිට ප්‍රකාශ කළේ උපාදාන පත්‍ය බහුව උපාදානයට උදාහරණ භවනට උදෝසන කොට සාධන උත්තරයක් දෙන්නේ. අද භවපත්‍ය ධාතු භව නිරෝධා ධාතු නිරෝධෝ කියන කොටස ගැන විස්තරය කිරීමට අපි අපේක්ෂා කරන්නේ. ඒකේ අදහස් වල භවනිස්සා ධාතු වෙනවා භවයේ නිරුද්ධ වීමෙන් ධාතිය නිරුද්ධ වෙනවා කියන කතාව. ඒකත් ගැඹුරු ධර්ම දේශනාවකදී අපට ඉදිරිපත් කරන්නට සිදුවනවා. මේ ආකාරයට මතක ඇති අපි භවයේ කියන විස්තර කලේ උපාදාන පත්‍ය බොහෝ කියන කොටස විස්තර කරනකොට ආකාර දෙකකින් එකක් ප්‍රායෝගික වශයෙන් මේ ධර්මයේ විස්තර කරන ආකාරය ඒ කියන්නේ සිත තුළ નિરાයාසයෙන් මාගේ සිතේ ගලාගෙන එන ශක්තියට බව කියලා ප්‍රකාශ කරන බව අපි තේරෙනවා ඒක බුද්ධ දේශනාවෙම ඔප්පු කළාම මට මතක හැටියේ අනිත් භව කියන එක විස්තර කළේ කොටස් වල දැක්වෙන ආකාරයට කර්ම බව හා උත්පත්ති බව කියලා කොටස් දෙකකට. එන්න උත්පත්ති බව කියන්නේ තරම් වැදගත් නොවන බව කර්ම බව කියන එකයි ඉතාමත්ම වැදගත් වන්නේ කියන එකත් අපි දැස් ප්‍රකාශ කළා. දැන් බහපත්‍ය ජාතියේ භවය නිසා ජාතිය කියනකොට ජාතිය කියන්නේ සමාමුලය. පතමාද දෙකේ ජාතිය යතේ සංකේතන සත්‍යනා සම්මතන සත්‍යනසාවේ ජාති සංජාති ඔක්ඛන්තේ අභිනිබ්බන්ති සංදානං පාසභාවෝ ආසනානං පටිලාභෝ අයං උච්චේ දුක්ඛේ ජාති කොමද්ද මහණෙනි ජාති කියන්නේ මේ සත්‍යනිකාය වල මේ සත්‍යන්නේ ජාති සංජාති ඉදීමක් ඇත්නම් නැත්නම් සියලු මාර්ග සම්පූර්ණ වශයෙන්ම පහළ වීමක් ඇත්නම් ඔක්ඛන්තේ මෞපසේකට දැස ගැනීමක් ඇත්නම් සංදාන මහසභාවෝ මේ ස්කන්ධයන්ගේ පහළවීමක් ඇත්නම් ආයතනනම් ප්‍රතිලාභෝ ආයතනයන්ගේ ප්‍රතිලාභයක් ඇත්නම් අභිනිබ්බන්ති ඒ වගේම දෙවියන් ඒ වගේම සමහර භූත කොටස් වෙන සත්‍යයන්ගේ නම් ඕපපාතක පහළවීමක් ඇත්නම් මේකට ධාතුන් කියලා ප්‍රකාශ කරනවා එයි මම බුදුරජාණන් වහන්සේ ධාතුන් කියනක විස්තර කළේ උපදින ආකාර හතරක් තිබෙනවා ආනන්දජ ජලාබුජ සංස්තේජ පොත්පත් කියලා. ආනන්දජ කියන්නේ බුදු වචන උපදින පස්ව කුරුල්ලන් ගැන. ජලාබුජ කියන්නේ මෞතිකයක් ඇසුර කරගෙන උපදින සත්‍යෝ වලින් සංසත්‍ය සමහර අය මනුෂ්‍යයන් වෙනයි. සංස්තේජ කියන්නේ ඔය කුණු තැන්වල උපදින සත්‍යෝ කුණු ගොඩවල් වල වෙන කුණු ඇති මාස් කැලේ වල වෙන තැන්වල උපදින සත්‍යෝ. ඕස්පාතික කියන්නේ උපපාතින ලෝකයට පහළ වෙන දෙවියන් ගස්මයන් සමහර බොහෝ කොටස් වෙන සත්තු. මේ කවර සත්‍යයක බුද්ධව හෝ මරණයෙන් පසු යමකගේ පහළ වීමක් සිදෙනවා නම් අන්න ඒකට ධාතුය කියලා විස්තර කරනවා. ඒකේ උපදාය වචන දෙකක් තමයි බුදුරජාණන් වහන්සේ පාඨයෙන් මෙතනදී විස්තර කොට වදාළේ. එතකොට මේ භවපත්‍යාදාසයන භවයන් නිසා ධාතුය සිදු වෙන ආකාරය දැන් අප බලන්න යනවා. පහත් නොවූ සෑම කෙනෙක්ම මරණයට පත්වන අවස්ථාවේදී කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගත නිමිත්තක් වෙනද සිටින බව පොත්පත්වල දක්වා තිබෙනවා. කර්මය කියන්නේ මරණ මොහොතේදී ඒ දඩාවේම මරණ මොහොතේම කරන කරන සිටින ලබන කර්මයක්. එහෙම නැත්නම් ඒ ජීවිතයේ හෝ කවර භවයකදී හෝ කරන ලද කර්මයක් මරණ මොහොතේ සිහියට නමනවා. කර්මයේ කියන්නේ ඒ මරණ මොහොතේ අර තමා කඩන කරපු කර්මයේ කර්මයක් කිරීමට උපයෝගී කරගත් වස්තුවක්. උදාහරණ වශයෙන් කියවොත් දැන් බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරනවා දැක්කොත් එහෙම ඒ මල් රූපතුමා ඒ සයිසිය මහන්සියලා වගේ දක්ෂණයක්. අපසල් පැත්තෙන් කතා කරනවා නම් සතුන් මරණ සොරකම් කරනවා වගේ දෙයක් කර කෙනෙක් නම් ඒ මරණ ලද සතුන් නැත්නම් සොරකම් කරන ලද බඩු යන දෙයක දක්මනේ කර්ම නිමිත්තක් පහළ වෙනවා. එහෙමත් නැත්නම් මේ කර්ම හෝ කර්ම නිමිත්ත නිසා යම් කිසි භවයක උපදිනවා නම් මේ භවය පිළිබඳ නිමිත්තක ඇතිවන්නට පුළුවන් බව පොත්වල දැක් වෙනවා. එතකොට මරණ මොහොතේදී කර්මයක් ඉදිරිපත් කරන්නට පුළුවන්. කර්ම නිමිත්තක් ලැබ සිටින්නට පුළුවන්. දස මිනිත්ක් මනසට අරමුණු වන්නට පුළුවන්. මේ කර්ම කර්ම නිමිතේ දස මිනිතේ කියන කොටස් තුනම ඉදිරිපත් වන එක්තරා කර්ම ඥානයකට අනුකූලව ලෝකීය ඥාන ධර්ම පහක් තිබෙනවා. ඒ එකක් තමයි කර්ම ඥානය කියන්නේ. මේ කර්ම ඥානය කොහොමද? ඒ මරණ මොහොතේදී කර්ම වෙන ආකාරය. කර්ම වර්ග හතරක් තියෙනවා මරණ මොහොතේ ලැබෙන ආකාරය. දවස ආසන්න ආශ්‍රය කටස්ථා කියලා ඒ පොත්පත්වල දැක්වෙනවා. මරණ මොහොතේ යම් කිසි දෙනෙක් ගරුක කර්මයක් කරලා තිබුණා නම් ඒකත් ප්‍රබල කර්මයක් ඒ ගරුක කර්මය තමයි විදිහට එන්නේ අන සියලුම කර්ම පසුබාගෙන. ඒ කියන්නේ අකුසල පැත්තෙන් කතා කරනවා නම් සංස්කාරයන්ගේ පාප කර්මය ගරුක කර්මය. මල් මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ කෙනෙක් මැරීම අද ගිහියට කරන්න පුළුවන් ඒ ගරුක පාප කර්මය. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඇඟිලි දේශනාවීම සහ සංඝ භේදය කියලා තවත් දෙකක් තියෙනවා. මේවටයි අනිසානන්තරේ පාපකරණ කියන්නේ. මේ කර්මයක් මරණ මොහොතේ යම් කෙනෙක් කරලා තිබුණා නම් නවන ද්වාම මරණ මොහොතේ ඉදිරියට එනවා. උගතක කර්මයක්. එන්න මේ ගරුක කර්මයක් නැති පුද්ගලයන්ට කුසල පැත්තෙන් කතා කරනවා නම් ගරුක කර්ම මේ අපසල පැත්තේ ගරුක කර්ම නෙමෙයි ධ්‍යානයක් ලැබලා තියෙනවා නම් නොපිරිසලා තියාගෙන ධ්‍යානය තිබෙනවා නම් ඒ ධ්‍යානය ඉදිරියට යනවා මරණ හොතියි. ඒ වගේම මාර්ගඵලයක් ප්‍රතිවේධ කරලා තියෙනවා නම් යම් පුද්ගලයෙක් ඒ සෝවානාදී මාර්ගඵල අවබෝධ කිරීමද පෙර ආසුව මේ සංස්කාරයන් සම්මස්නයටද සංස්කාරයන් නුවණින් දුටු අනිත්‍ය ආකාරය, දුක්ඛ ආකාරය, අනාත්ම ආකාරය, ශූන්‍ය ආකාරය ආදී සමර ආකාරයකින් හෝ ඒ ධර්මය ඒ ඒ ඥාන සම්පේත සිත් පරම්පරාව එළඹ සිටිනා දරුක සම්මයක් වශයෙන් මේ කුසල සහ අකුසල වශයෙන් මේ දරුක කර්ම මරණ මොහොතේ එළඹ සිටින්නට කැමෙන්නට නොමැතිනම් අන්න එතෙන්දී එනවා ආසන්න කර්ම. ඒ ආසන්න කර්ම කියන්නේ මරණ මොහොතේ කරනු ලබන කර්මයක්. ඒ කෝපාවක ක්‍රියාවක් නැත්නම් වාචික ක්‍රියාවක් එහෙමත් නැත්නම් මානසික ක්‍රියාවක් කොයිතරම් දුරට කුසල කර්ම කර කරා කර කරා හිටපු පුද්ගලයෙකුට වුණා කොයිතරම් මුළු ජීවිතේ පුරාම අකුසල කර්ම රැස් කරමින් සිටි පුද්ගලයෙකුට වුණා අර මරණ මොහොතේ එළඹ සිටින ආසන්න කර්මයට අනුකූලව තමයි ඒක උපදින්න ඊළඟ ආත්ම භාවයේ සිදුවන්නේ දැන් කොච්චර හොඳට කුසල කර කර හිටියද මල්ලිකා දේවිය නමුත් ආසන්න වශයෙන් එළඹ සිටියා කර්මයක් ඒ ඒ කර්මයේ තේපත් වන නිසා අපායට දෙන්න සිදුවනවා. ඒ වගේම ඔය අර අසෝමහාරහරක් වේරමණයට කියලා උත්තරා තියෙන අශෝක රජුරු සුබලෙක්ලා සිටින සිදුවන කතා කියනවා. මේ වගේ කවුරු හරි කෙනෙක් කොච්චර කුසල් කරපලා හිටියත් අකුසල් කරපලා හිටියත් ආසන්න වශයෙන් එළඹ සිටින කර්මය තමයි මරණ මොහොතේ ක්‍රියාත්මක වන්නේ කර්ම සංඥා නැත්තම්. අර පංචානන්ත අධිකාරම වෙන්නේ දරුපසන්නය නමකිනා. විශේෂයෙන්ම එම නිසා මේ දෙන්නත් දැනගන්නට ඕන ආසන්න කරුණේ යහපත් කරගන්නට. උත්සාහ කරන මුළු ජීවිත කාලය විතර ප්‍රධානම මරණ මොහොතේදී අකුසලයක් සිදුනා නම් ලෝභයක් හෝ ද්වේෂයක් දැනෙනවා නම් ඒ පිළිම ඇතිවන්නේ ඒ කාන්ත වශයෙන්ම දුකටි ජනක විපාක දෙන දුකටි වල උත්පත්ති ලබා දෙන අකුසලයක්. එම නිසා ඒ දුකට උත්පත්තිය වළක්වන්නට බැහැ. එම නිසා මේ පින්වන්ත දැනගන්න තෝරන ආසන්න කර්මය යහපත් කර ගන්නට විශේෂයෙන්ම අපට සබා ගන්න තෝරන මේ මරණ විමුක්ත කිච්චියමකට සමාධිය නේදී නාත මිත්‍යා දිනවල භූතාත්මලේ නෙමෙයි තියෙන මුන්නා නම් ඉදිරියට යනවා. ඒ ලෝකෙට ගෙන යනවා. ඇවිල්ලා කතා කරනවා තේමින් සිටිනවා. සමාගන්ධ ඇස් දෙකට පේනවා වගේ එයාට මේ හරියට මේ කුහින පේනවා වගේ පේනවා ඒ රූප. එන්න දැක්ලා අපේ පියාණන්ට පවා එයාගේ අම්මාව ඔය ඉන්නේ මගේ අම්මා ඇඳ ළඟට මේලා ඔය ඉන්නේ මගේ අම්මා ඇඳ ළඟට එනවල මෙහෙම කිව්වා මම හිතන්නේ මොකදේ එහෙම කිව්වා එතකොට ඒ ලෝකෙට ඒ අය එක්කන එම නිසා මේක මත දැනගන්න සමාජයේ යම් කිසි දැන් නැත් මිත්‍යාදී කියන මෙයාන විට මෙවැනි වචන ප්‍රකාශ කරනවා නම් ඒ කාන්තෙන්ම මෙයා දුකතියට ඇදගෙන යන්නටයි මෙයා කරා මෙයාගේ මේ ඥාති මිත්‍රාදීන් එළඹ සිටින්නේ කියලා ඒකෙන් බලපන්නට උත්සාහ ගන්නට ඕනේ. ඒක වැරදි, ඒක හොඳ එකක් නෙවෙයි. මෙම නිසා මේ අපරණ ලද කුසල බුදුරජාණන් වහන්සේගේ දේශනා කරන ලද සූත්‍ර පාඨ වෙන දෙයක් පිටසක් වෙන දෙයක් අධ්‍යයනය කරන ඔහුගේ සිට අනිත් පැත්තට නැඹුරු කරවීමට උත්සාහ කරන්නට ඕන. එතකොට අර දුකෙන් ඔහුව බලපා ගන්නට සමහර විට පුළුවන් වෙනවා. මේ විදිහට ආසන්න කර්මය අවසානයේ මැරෙන්නට කිත්වන ආසන්න කර්මය ලෝභකෝ ද්වේෂාද වුණා නම් ඒකාන්තයෙන් මේ තුලින් දුකක් උපදිනවා. මේ දරුක කර්මත් නැත්නම් වෙන්නේ ආසන්න කර්ම. ආසන්න කර්මත් නොමැති වුණා නම් එනවා ආචීවන කර්ම කියලා මුළු ජීවිතේ පුරාම පුරුදු පුහුණු කළ ඇති කර්ම. කුසල හෝ අකුසල. ඒව තමයි මරණ මොහොතේ ඉදිරිපත් කරන්නේ අර කොටස් දෙකම නැමෙතන. ඒකත් නැත්නම් කටත්තා කර්ම කියලා මේ සංස්කාරයේ පුරා කරන ලද කවරෝ කුසලයක් කවරෝ අකුසලයක් එළඹ සිටින්නට පුළුවන් අර මරණ මොහොතේදී ගරුක ආසන්න ආසින්න කියන අකුසල වූ කුසල කර්ම නැමැතිනම් මේක තමයි කර්ම න්යාමය මේක වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි න්යාම ධර්මයක් මේ විදිහට ගරුක කර්මයක් ආසන්න ආසින්න හටත්තා කියන කවර කර්මයක් හෝ ඉදිරිපත් වෙලා කර්ම නිමිත්තක් හෝ ගත නිමිත්තක් හෝ කර්මයක් හෝ සිහිපත් වන විට මේ අවස්ථාවේදී ඔහුගේ සිත තුළ මරණ මොහොතේදී අලුත් කර්මයක් සිදු වෙනවා. මෙයාට මේක තේරුමක් දැනන්නේ. දැන් අපි හිතමු කෙනෙක් කලින් කරන ලද කුසලයක් හෝ අකුසලයක් මරණ මොහොතේදී සිහිපත් කරනවා කියලා සිහිපත් වෙනවා කියලා. ඒ සිහිපත් වෙනකොට ඒක මරණ මොහොතේදී සිදුවන අලුත් කර්මයක්. ඒ කියන්නේ ඒක සිත තුළින් චේතනාව සම්ප්‍රයුක්ත වෙච්චි අලුත් සිතුවිලි මරණ පරම්පරාව දලා යනවා. කලින් කුසලය හෝ අකුසලය අර මරණ මොහොතේ කුසලයක් හෝ අකුසලයක් වීමට අරමුණු සත්‍යයක් කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළා තියෙන්නේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මණක් පස්සේන පච්චයෝ හෝති කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මණක් පස්සේන පච්චයෝ හෝති අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මණක් පස්සේන පච්චයෝ හෝති අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මණක් පස්සේන පච්චයෝ හෝති ඒ කියන්නේ කලින් කරන ලද කුසලයක් මෙලෙස නැවත කුසලයක් බවට පත් කරන්නට පුළුවන්. අර්ථ සිහිපත් වෙන කුසලෝ ධම්ම කුසලස්ස ධම්මස්ස අරණමාපච්චින පච්චයෝති අරණපච්චින ප්‍රත්‍ය වෙනවා. මේ කුසලයක් කරපු පුද්ගලයාම බැරිද විදිහට යම් කිසි විදියකින් හිතවනවා. අනේ මම මේ කරපු ඒ අපරාධ මෙච්චර මේ දන් කළා මේ මොන මොනම කරන එකේ පාඩම කුසල කියලා දෙයක් තියෙනවා. මේ ආදී වශයෙන් බැරිද ආකාරයෙන් සිටින්න හිතවනම් අර කුසලයේ අකුසලයක් බවට පත් වෙනවා. එම නිසා අර කලින් කලින් ලද කුසලයක් මරණ මොහොතේදී කුසල වේශයෙන් එන්නත් පුළුවන් අකුසල වේශයෙන් ඉදිරිපත් කරන්නත් පුළුවන්. එතකොට මේ කර්මයේ දීපත් වෙනකොට මරණ මොහොතේක වර්තමාන කර්මයක් බවට පත් වෙනවා. ඒ වගේම අකුසලයක් වුණත් කරලා ඉවරලාට කරලාට පසුව යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මේ කපකලේ යෙදෙන පස්සේ වෙන්නේ නැතුව මේ අකුසල සිත්ය ඇති වුණා, පැවතුණා නැති වුණා මේ කාණිච්ච ධර්මයක්. මේක ලෝක මේ සංස්කාර ධර්මයක්. මේකෙන් අපි ඈත් වෙන්න ඕන කියලා යම් කෙනෙක් සිතවන අර අකුසලයෙන්ම කුසලයක් කර ගැනීමට හේතු වෙන අරමුණ වෙන අකුසල ධම්ම කුසලස්ස ධම්ම අසාරණ මාර්ගය කියන පස්සේ පොතේ මේකයි අකුසලයේ කුසලයක් බවට පත් කර ගන්නවා පසු කලින් කලේ අකුසලයක් ඒ අකුසලයෙන් පාදක කරන අකුසලයක් කර ගැනීමට අනිත්‍ය වශයෙන් බලනවා දුක්ඛ වශයෙන් බලනවා අනාත්ම වශයෙන් බලනවා සංස්කාර වශයෙන් බලනවා මේ ආදී වශයෙන් නුවණින් ගුණ කළා අර අකුසලයේ දේශ බලනකොට අකුසලයේ කුසලයක් බාටපත් වෙනවා. ඒ අකුසලයම නැවත නැවත සිහිපත් කරනවා නම් අකුසලයේ තව තවත් වැඩි වෙනවා. මේ විදිහට මරණ මොහොතේ කුසලයක් හෝ අකුසලයක් ඉදිරිපත් වෙනකොට ඒ මරණ මොහොතේ වර්තමානික වශයෙන් ඒ අලුත් කර්මයක් රැස් වුණා වෙනවා. අඥා සිහිපත් වුණත් ඒකයි. කර්ම නිමිත්තක් මෙනෙහි වුණත් ඒ කර්ම නිමිත්ත අරලා ඒ මොහොතේ චිත්ත පරම්පරාවක් වැඩ කරනවා සිතුවිලි පරම්පරාවක් ඇති වෙනවා. ඒ සිතුවිලි පරම්පරාව මරණ මොහොතේ ඇතිවන නව කුසල හෝ අකුසල කර්ම. ඒ ගත නිමිත්ත කියන්නේ උපදින ස්ථානය පිළිබඳ යම් කිසි වැටහීමක් ඇති වුණොත් ඒ අලල්ලා යම් කිසි සිතුවිලි පරම්පරාවක් ඇති වෙන ඒ සිතුවිලි පරම්පරාවත් ඒ වර්තමාන මොහොතේ ඇතිවන මේ වර්තමාන කර්ම සංස්කාර. ඒ කියන්නේ ඒ මරණ මොහොතේදී අතීත කුසලයක් හෝ කුසලයක් සිහිපත් වුණා. අතීතයේ කරන කුසලයේ උපර කුසලයක කර්ම නිමිත්ත සිහිපත් වුණා. දත නිමිත්ත එළඹ සිටියත් ඒ සෑම අවස්ථාවකදීම වර්තමාන වශයෙන්ම කර්මයේ කුලියෙන්නේ පැත්වන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියලා වදාළේ. අවිද්‍යාව නිසා සංස්කාරය තියෙනවා සංස්කාර නිසා මේ නැවත නැවත උපදින ප්‍රතිසංවේදී විඥානය ගෙරදෙනයි කියලා. මෙතන මේ කර්ම වශයෙන් හෝ කර්ම නිමිති වශයෙන් හෝ ගත නිමිති වශයෙන් අර සියපු කර්ම ඥානයට අනුකූලව කර්මයක් ඉදිරියට එන්නේ අනිතිකුවක් නිසා නෙවෙයි අපගේ සිත තුළ නිරායාසයෙන්ම සිතිවිලි ගලා යන ශක්තිය පවතින නිසා ඒක හොඳට මතක තියාගන්න ඕනේ. අතීතයේ කරපු කර්ම තිබෙන නිසා නෙවෙයි මරණ මොහොතේ කර්ම නිමිති කර්මත රැකෙන නිමිති එළඹ සිටින්නේ අපගේ සිත තුළ නිරායාසයෙන් සිටින ගලා යන්නේ ශක්තිය තිබෙන නිසා. ඒකයි මා එදා මෙහැට ප්‍රකාශ කළේ මේ කතාව පසුව තව දුරටත් කියනවා ඇති මේ භෞතික විස්තර කරනකොට සමාගයේ සිත තුළින් නිරායාසයෙන් සිටින ගලා යන බව කියලා ප්‍රායෝගික වශයෙන් අපි බලන විට තේරුම් යන්නේ කියලා ප්‍රකාශ කළේ. මේක තවදුරටත් පසුව වැටෙනවා ඇති. දැන් මේක අපි උදාහරණ දෙමු රහතන් වහන්සේ කෙනෙකුට. මරණ මොහොතේදී කර්ම කර්ම නිමිති ගැටෙන්නේ කියලා මෙතනදී නෑ. මේ කල්පනා කරන්න පුළුවන් රහතන් වහන්සේ දැන් කර්මක්ෂය කරලා ඒකයි මේ මෙලෙස සිදුවන්නේ කියලා. මේක හොඳට අවබෝධ කරගන්න. කර්මක්ෂය කළා කියලා කතා කරනවා නම් රහතන් වහන්සේ නම ඒ කතා කිරීම අදාළ වන්නේ රහත් වුණාට පසුව කිසිම කුසල අකුසල කර්මයක් රැස් කරන්නේ නැහැ කියන එකට. රහත් වෙන්නට පෙර යම් කිසි කුසලයක් අකුසලයක් කළා නම් ඒකේ ප්‍රය කරන්න දෙයක් නැහැ ඒවා හේවෙලා ඉවරයි. දැන් මේ තිනවත් අය ගියාත්මේ කරපු කර්ම ගියාත්මේ හේවෙලා අනිදුත් දුනා. දැන් මේක හේ කරන්නට දෙයක් නැහැ. මෙයාත්මේ ඉන්දිය කරපු සම්මත පරිණාම කුසල ලබන ඉන්දිය මේව නැති වුණා. නිරෝධයටපත් වෙන අද ඒ වැටේ කරන්න දෙයක් නෑ. අද උදේ මේ මොහොතේ දක්වා යන්ත්‍රික අපසලයක් හෝ කුසලයක් සිදු කරනවා. ඒවා එතනම නැති වෙලා එතන නැති ගිය සංස්කාර ධර්ම අලුතෙන් සේ කරන්නට දෙයක් ඒව ඉතුරු වෙන්නේ නෑ. සම්මක්ෂේ තියෙනකොට ඒක තේරුම් ගන්න ඕන. නමුත් ඒ කර්ම වල විපාක දීමේ ශක්තියක් තියෙනවා. ඒක රහතන් වහන්සේට කියනවා. ඊයකට ඒක කියනවා දැන් අපි උදාහරණයක් ගමු අංගුලිමාල මහ රහතන් වහන්සේ. රහත් වෙන දෙස්සල මිනිස්සු දහස් ගාණක් මැරුවා. ඒ මැරෙන කීයේ කර්මය මරණ ඉවර වෙනකොටම නිරුද්ධ වුණ අලුතින් නෑ ඒක තේරුණා. නිවිගා. ඒ කර්මයේ විපාක ශක්තිය තිබුණා. ඒක නිසායි උන්වහන්සේ රහත් වුණාට පස්සේ මඟින්ට යනකොට කොහෙවත් යන ගල් පහරවල් පොඩු පහරවල් වගේ වදිනවා. මේ පෙරාගෙන බුදුරජාණන් වහන්සේ හමුවන්න දෙන්නේ. අදිවාසයේහි බ්‍රාහ්මණයන් අදිවාසයේහි බ්‍රාහ්මණ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා බ්‍රාහ්මණය බ්‍රාහ්මණ කියන රහතන් වහන්සේට කියන වචනය බ්‍රාහ්මණය වසන්න බ්‍රාහ්මණය වසන්න ඔබ කරපු අක්ෂර කර්මයෙන් මේ මහා ධර්මය අපි අවබෝධ කරගත්තේ නැත්නම් ඔබ මහා දුකට වල ඉඳලා මහා දුක්ඛ ශාසයක් දෙන්නේ දිනායක දීප්ත ධම්මක වශයෙන් මේ කර්මයට එළඹෙනා ඒ නිසා ඒ සම්බ්‍රාහ්මණය වසන්න බ්‍රාහ්මණය මොකද ඒ කර්මය සියවල විපාක ශක්තිය රහත් තුනක් තිබෙනවා. දැන් ලෝකක මහරහතන් වහන්සේ. රහතන් වහන්සේ කෙනෙකුට උත්තර ආග්නික එක දාන වේලක් වැඩදුවා. ඒකේ ශක්තියෙන් අපාය වල ඉපදිලා බල්ල වෙලා ආත්ම 500ක් ඉපදිලා යකුන් වෙලා ආත්ම 500ක් ඉපදිලා රහත් වෙන අවසාන ආත්මෙ රහත් වුණාට පසු පිරිනවම් පාන දවස් දක්වාම ආහාර වේලක් හරියට ලැබුණේ නැහැ. යාන්තම් දැන් එකක් ලැබෙන්නේ. ඒ කියන්නේ සීනේට එකක්වත් ලැබෙන්නේ නැහැ අවශ්‍ය ප්‍රමාණය. මොකද අර කම්ම විපාක ශක්තිය ඇතිවෙන නිසා. මොකදම් මහරහතන් වහන්සේට දුක කන්නට සිදු වුණා වරුන් 500කගෙන්. මවට සහ ප්‍රියාට කරපත වැඩේ ප්‍රතිවිපාක වශයෙන්. මොකද කර්ම විපාක ශක්තිය රහතන් වහන්සේ තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේට පරණ පළදුන් ආකාරය අපදාන පාළිය දක්වා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ තුලත් කර්ම විපාක දීමේ ශක්තිය තිබෙනවා. මේ කර්ම විපාක දීමේ ශක්තිය තිබුණට කර්මයක් මරණ මොහොතේ එළඹෙන්නේ නැහැ. මොකද හේතුව සිත තුළින් උදායාසයෙන් සිටින ගලා යාමේ ශක්තිය විරුද්ධ කරලා තිබෙන නිසා. මේක නිසා අපි භවතුනක විස්තර කළේ ප්‍රායෝගික වශයෙන් මේ සිත තුළින් උදායාසයෙන් සිටින ගලා යාමයි භවය කියන්නේ. එතකොට මේ අය දැන් දන්නවා කන්නයක් හෝ කම්ම නිමිත්තක් හෝ ගත නිමිත්තක් වෙන සිටීම නිසා කෙනෙකුගේ මරණ මොහොතේදී අලුත් කර්ම ටිකක් ඇති වෙනවා කියේ. මෙන්න මේකට කියනවා කර්ම විඥානය කියලා. මේ අය දන්නවා විඥාන හයක් තියෙනවා. සක්ඛ විඥාන, සෝත විඥාන, ගාන විඥාන, දිව විඥාන, අනිත්‍ය විඥාන. ආව කාය විඥාන, මනෝ විඥාන. මේ විඥාන හයම තමයි මේ මේ පොත් සිදු කරන ආකාරයෙන් විවිධ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල දේශනා කරනවා. අபிසංස්කාර විඥානය කියලා එකක් තියෙනවා. කර්ම විඥානය කියලා තව එකක් තියෙනවා. කර්ම විපාක වලට ප්‍රතිසංග විඥානය කියලා තව එකක් තියෙනවා. ඒ වගේම තියෙනවා අනුදස්සන විඥානය කියලා තවත් විඥානයක්. එතකොට මේකට මේ පිළිබඳව ටිකක් තේරුම් ගැනීම හොඳයි. අභිසංස්කාර විඥානය කියන්නේ මොකද්ද? අභිසංස්කරෝති යන්නේ රැස් කරනවා කියන එකයි පාළියෙන් අදහස. රැස් කරන විඥානය තිබෙනවා. කොහොමද රැස් කරන්නේ? මේ කියන කතාව ටිකක් ගැඹුරින් අහලා පස්සේ ගැඹුරින් හිතන්න දැන් කියන දේ යන්තම් තේරුයි. නමුත් අපි අදහස් කරන්නේ කොහොමද ඒ මනසට ගතවන ධර්මය කොහොමද කියන එක සමහර විට න්‍යායට තේරුම් ගන්නට කවදාවත් නොලැබෙන්නත් පුළුවන්. පටිය සමාධිය ප්‍රඥාව දිනවල නැත්නම් මොනවද මේ රැස් කරන්නේ? අභිසංස්කරණ විඥානය කියන රූපයක් දැක් කරනවා. දැන් අපේ රූප ගොඩක් ගන්න නැති නැති නැති නැති යනවා. ඒව අලුතෙන් අලුතෙන් උපදවන්නට ආහාර අපි දෙන්න ඕන උදේට, දවල්ට, අවශ්‍ය නම් හැට. ඒවා රූප දැක් කිරීමක්. අපේ රූප කොටස් දිනනවා. ඔන්නේ දින රූප කොටස් අලුත් කරන්න ප්‍රාණාත් කරන්න තව දෙන්න ඕනේ. රූප කොටස් ජරාවටපත් වෙනවා. මේ රූප කොටස් රැස් කරන්න ඕන ජරා රූප කොටස් අයින් කරන්න ඕන. වියාදයටපත් වෙනවා. වියාද රූප කොටස් අයින් කරන නිරෝග රූප කොටස් රැස් කරන්න ඕන. ඔන්න ඇඟ සිත් වෙනවා. සිත්යෙන් රූප කලාපයේ දැන් මහත් වෙන රූප රැස් කරනවා. මේ විදිහට මේ භවයේ පවතින වූ මේ පංචස්කන්ධයේ රූපස්කන්ධයේ පැවැත්ම සඳහා ඒ වගේම තව තවත් දියුණු කර ගැනීම සඳහා සබා ගැනීම සඳහා ආරක්ෂා කර ගැනීම සඳහා අනාගත භවවලදී මේ මේ ආකාරයෙන් මට රූප සම්පත්තිය ලැබේවා. මේ මේ ආකාරයෙන් නිරෝගී සම්පත්තිය ලැබේවා. මේ විදිහට උන්නත ලැබේවා කියලා ප්‍රාර්ථනාවේ සහිතව යම් කෙනෙක් රැස් කරනවා නම් දෙයක් ඒක රූපේ රැස් කිරීමක්. මොකද පසුව කල්පනා කරන අපි මේ තේරුම් කරන්නේ මොකද්ද කියලා ඒක වැටහෙන්නේ. ආ අනිත්‍ය රැස් කරනවා සමහර විට වේදනාව රැස් කරනවා. මොනවද මේ වේදනාවෙන් රැස් කරන්නේ? සුඛ වේදනාව තව තවත් ලබා දෙන දේවල් හොය හොයා යනවා. සුඛ වේදනාව තව තවත් තව තවත් තව තවත් ලං කර ගැනීමට උත්සාහ කරනවා. මේ දුක් වේදනාවෙන් ඈත් වීමට උපේ ආශා කරන උපේක්ෂා වේදනාව ලං කර ගැනීමට කටයුතු කරනවා. මේ ලෝකේ කරන හොඳා දේවල් මේ වේදනාව රැස් කිරීමක් නේද කියලා පස්ව කල්පනා කරන්නේ. අභිසංස්කරණය කරනවා. සංඥා රැස් කරනවා. මේ ඉගෙන ගන්න ඔක්කොම දේවල් සංඥා දැක්වීම. මේ මේ ධර්මයේ හානය මෙතන රැස් කරනවා කියන්නේ සංඥා රැස් කරනවා. යම්තාක් විශ්යන් ඉගෙන ගන්නවා නම් ඒ සෑම එකම සංඥා ස්කන්ධය රැස් කිරීමක් කරන්නේ. ඊට පස්සේ රැස් කරනවා සංස්කාර රැස් කරනවා. චිත්ත නිලිතුනේ එක් ආකාර කුසල කුසල රැස් කරනවා. විඥානය රැස් කරනවා. මේ ආකාර සිටෙවිදී මේක ආකාර විඥානයන් උපදවන්නට ඒ රූප බල බල විඥානයන් උපදවන්න යනවා අනේ ශබ්දාහා විඥානයන් උපදවන්න රැස් කරනවා මේ විදිහට මොකක්ද මේ රැස් කරන්නේ පනස්ස සංදේ මේක හොඳට කල්පනා කරන්න මේ ජීවිතයේ ප්‍රලේ මොකද්ද ඉදිරියේදී කරන්නේ කරන්නට යන්නේ කුමක්ද පංචස්කන්ධයම රැස් කිරීමක් නේද සංකේතයේ පංච පාදානස්කන්ධ අදුක්ඛා මහණෙනි පිටියම තියනවා නම් පංච උපාදානස්කන්ධයේම දුක. එහෙමනම් මේ රැස් කරන්නේ මොකද්ද? දුක රැස් කරනවා. දුක රැස් කරලා කැපත් ප්‍රති බලාපොරොත්තු වන්නට පුළුවන්ද? දුක රැස් කරපු මිනිහට ලැබෙන්නේම දුක. මේක දුක්ඛ සත්‍ය එක්තරා ගැඹුරු තැනක්. දුකක් රැස් කරපු බුද්ධයාට අත්දකින්නට ප්‍රතිවිපාක වශයෙන් ලැබෙන්නේම දුකක්. රැස් කරන්නේ දුක විපාක වශයෙන් අත්දකින්නේ දුක රැස් කරන්නේ පංචස්කන්ධය මේ විදිහට එහෙමනම් විපාක වශයෙන් ලැබෙන්නේ මොකද්ද ඒ පංචස්කන්ධය මේ ස්කන්ධ පරම්පරාවේ නැවති පැවැත්ම සිදුවන ආකාරය පිළිබඳව පරමකෝ ලාංඡන මාත්‍යක් හෝ සිත තුළින් දැන් මෙතුවන්ට ඕනේ මෙන්න මෙලෙසින් නේද මේ පංචස්කන්ධය මේ සංස්කාර ධමන දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට අඛණ්ඩ ලෙස පැවතගෙන පැවතගෙන ආවේ. පංචස්කන්ධයෙන් රැස් කරනවා. දුකක්ම රැස් කරනවා. අධිසංකරණය කරනවා. රූපං රූපස්සහාය සංකතං අධිසංකරන්ති. වේදනං වේදනස්සහාය සංකතං අධිසංකරෝති මේ ආදී වශයෙන් මේවා බුදුරජාණන් වහන්සේ විස්තර කළා. ඒ විස්තර අපි මේකට පොරතමේ ප්‍රකාශ කරලා තිබුණා. මේ අධිසංකරණ විඥානේ අනිදස්සන විඥානය කියන රහතන් වහන්සේගේ විමුක්ති සිත බව මේ සතියේදී අපි පැහැදිලිව විස්තර කළා ඒ ගැන කතා කරන දෙයක් නෑ අර අභිසංස්කරණයෙන් ඈත්ච්ච සිතයි උනොත් සිත කියන්නේ ඒක දැන් තේරෙන්න ඕනේ අර විදිහට රැස් කිරීමක් නෑ මේව ආචනාතින අපචනාති අපචිනිස්සා සිතෝ ඒ බුදුදාන මහන්සේගේ වචනයක් රැස් කරන්නේ නෑ විතරවා හරින්නේ නෑ විතරවා හැරලා පවතිනවා මොකද්ද මේ විමුක්ත සිතේ තත්ත්වය. ඒක උදාපේ ඉස්තර කළා. ඊළඟට මොකද්ද කියන්නේ? කර්ම විඥානය දැන් අන්නාද මරණ මොහොතේ එළඹ සිටි මේකට කර්ම විඥානය කියලා කතා කරනවා. මරණ මොහොතේ අලුත් කර්ම එතන ජනිත වෙනවා සිත තුළ. ඒකේ විපාකයක් වශයෙන් නැවත තැනක උපදිනා ප්‍රතිසන්දේ විපාකයක් කර්ම විපාක විඥානය කියලා එකට තියෙනවා. මේ කර්ම විඥාණයට අරමුණ වූයේ එක්කෝ කර්මයම නැත්නම් කර්ම නිමිත්තම නැත්නම් ගති නිමිත්තම. මම මේ ආදීන ප්‍රශ්නයක් අහනවා. මේ කර්ම නිමිත්තට අරමුණ ඕනේ මොකද්ද? දැන් කියන්නේ. දැන් කර්ම විඥානයේ අරමුණ ඕනේ කොහොමද? කර්ම ඔය කායේ කන්නේ හිතේ කියන එකනේ. හිතේ කර්ම කර්ම මේ කියන්නේ කර්ම කර්ම නිමිති ගතින නිමිති ආදී මේ සියලුම ධර්ම අරමුණ වෙනින් කර්ම විඥානයේ පහළ වුණාට ඒ කර්ම විඥාණයට අරමුණ වන්නේ කොහොමද කියන එකට ඕලාරික වශයෙන් කතා කරනවා නම් අපිට කියන්න පුළුවන් කර්මය අරමුණ නම් කර්ම විඥාණය මොකද මේ කර්ම නිමිති අරමුණ ගතින නිමිති අරමුණයි කියලා. එහෙම නෙවෙයි මේ පස්සෙන් යනවා පංචස්කන්ධයේ අරමුණයි. අන්න ඒකයි සත්‍යය. කර්ම විඥානයේ මරණ මොහොතේ ඉඳන් සිටින ඒ කර්ම විඥානයේ ධර්ම වෙන්නේ පංචස්කන්ධේ. මේක හොඳට තේරුම් ගන්න. මේක ගැඹුරු දේශනයක් කියලා කියන්නේ මම ඒක නිසා. දැන් හිතන්න ඔන්න කෙනෙක් කුසලයක් කරලා නැත්නම් අකුසලයක් කරලා ඒ කර්මය කරනකොට යම් දුක් හෝ දුක් වේදනාවක් ඇති වෙනවා. මරණ මොහොතේදී මේ කර්මය සිහිපත් වෙනවා අර වේදනාව සිහිපත් වෙනවා. අර මොනෝනේ කර්මය වුණාට පරමාර්ථ වශයෙන් බලන විට අර මොනෝනේ වේදනා ඛණ්ඩය මේ කර්ණය සිහිතු කරන විට යම් සංඥාවක් හිත තුළ ජනිත වුණා. මරණ මොහොතේ මේ කර්ණය සිහිපත් වුණ අර සංඥාව සිහිපත් වුණා. අරමුණුනේ සංඥාවක්. කුසලෝ අකුසල කර්ණය සිදු කරන විට යම් චේතනා සංකේත චිත්ත ප්‍රවාහයක් බලාගෙන ගියා. ඒ සිතිවිලි වාසියන මරණ මොහොතේ ඉදිරිපත් වුණ මොකද්ද ඒක? සංස්කාර ස්කන්ධය. මේ කර්ණය සිහිපත් කරන විට යම් කිසි ඒකට උපයෝගී කරගත්තු රූපයක් අරමුණා. මොකක්ද ඒක? රූපස්කන්ධය. කර්ම විඥානයේ අරමුණෝනේ මේ ස්කන්ධ. කර්ම විඥානයේ ප්‍රතිවිපාක දෙන දෙනා දැන්. කර්ම විපාක විඥානයක් වෙනවා ප්‍රතිසංධ ජනක විපාකයක් දෙන දෙනවා. මේකට අරමුණෝනේ ස්කන්ධ නම් විපාක වශයෙන් ලැබෙන්නේ මොනවද? ඒ ස්කන්ධමයි. තේරුණාද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේක දැහැදිලිව වදාරනවා සංයුත්තනිකායේ පංච සංයුත්තේ උපයවග්ග කියලා කියන සූත්‍ර කීපයකම පැහැදිලි වශයෙන්. පැහැදිලි වශයෙන්ම උපයෝ භික්ඛවේ අනුමුක්තෝ අනුපයෝ විමුක්තෝ මහණෙනි මේ උපයෙන් යුතු පුද්ගලයා නිදහස් වෙලා නැහැ. උපය කියන්නේ සංහාවට සහ අස්මිමානයට. සංහාවේ සහ අස්මිමානයේ යුතු පුද්ගලයා සංස්කාරයෙන් නිදහස් වෙලා නැහැ. අනුපේව සංහාවෙන් සහ අස්මිමානෙන් නිරුද්ධ වූ පුද්ගලයා විමුක්ත සංස්කාරයෙන් නිදහස් වෙලා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ළඟට වදාරනවා. රූපූපයන් වූ වික්කලේ නිස්සාර රූපූපයන් වූ වික්කලේ විඥාන චිත්තමානං චිත්තේ රූපාරම්මන රූපේ රූපම් පතිච්චිදං ලං රූපසේවනං බුද්ධින් විරෝල්ලං දේපල්ලං මාපද්දති මහණෙනි මේ රූපය උපාදාන කරපත් සිද්දලයට රූප රූපය ගැන රූප උපය කියන වචන දෙක එකතු කරලා රූප රූපය යන කියන්නේ. ඒ රූප රූපය නැත්නම් රූපයේ පිළිබඳ සංහාර සහ අත්මානීය ධ්‍යානය සිටපු පුද්ගලයාට ඒ රූපාරම්මන රූපම් ප්‍රතිචිතං ඒ රූපේ අරමුණු කරගෙන රූපේ පිහිටලා විඥාන චිත්තමානං තේය අරහත් විඥානේ එළඹ සිටිනවා. එදනම් ඒක නන්දෝපසේවණ අන්න ඒකට නන්දිය රාගය දැනත් ඇලීම තණ්හා ඕවෙන් වතුර වැටෙනවා. චේතනණයටපත් වෙනවා. ඒක ඊට පස්සේ මුද්දෙන් විරෝල්ලම් දෙපිල්ලම් ආපදෙය. ඊළඟ භවයට ගිහිල්ලා ඒක වැදෙන්නට පටන් ගන්නවා දියුණු වෙන්නට පටන් ගන්නවා. වේදනෝපායනෝ විච්ඡේ විඥානං චිත්තමානං චිත්තේන වේදනා ආරම්මන වේදනා පටිච්චිදං මං දුක සේවන බුද්ධියෙන් විරුල්ලම් දේපොල්ලම් වාපජ්ජේය මේ වේදනාව අරමුණු කරගෙන වේදනාව අල්ලාගෙන සිටින පුද්ගලයාට මහණෙනි මෙන්න මේ වේදනාව ඉඳ සිටිනා මරණ මොහොතේ ඒක නිසා ඒ වේදනාව කෙරෙහි තියෙන අසමානය සහ සංවේ සංදරාගේ පවතින නිසා සීයෙන් බඳුන නිසා මුත්‍යෙන් දරුල්ලම් දෙපොල්ලම් ආපදියේ ඊළඟ භවයේදී ඒක තැන නැගිලා නැවත නැවත නැවත නැවත දිනුනේ දිනුනේ යනවා. මේ වහන්සේම දුරු කතාව තේරෙනවද දන්නේ නැහැ මේක වෙන්නේ සමගින් මට කියන්නද බෑ. සංඥාවෝපා මේක වෙන්නේ සමගින් මට කියන්නද බෑ. සංඥාවෝපාසේ වශයෙන් ගන්නවා. සංඛාර මේ විදිහට සංහාවෙන් නිසා අස්මිමානෙන් බැඳලා ගන්නවා. විඥානයේ මේ සියපු කර්ම හතර නිසා රූපය, වේදනාව, සංඥාව, සංඛාර කියන කරුණු හතර නිසා විඥානං චිත්තමානං චිත්තේය මෙන්න මේ කර්ම විඥානයේ එළඹ සිටිනවා ඒකනේ අරමුණු කර ගන්නවා එම නිසාම ඒක ඉදෙහි තියෙන නන්දිය සහ රාගය පවතින නිසාම බුද්ධිය විරෝධම් දේපලම් මාපදීය නැවත නැවත දිනුවටපත් වෙනවා භවයෙන් භවයට ගමන් කරනවා සංස්කාර සත්‍යයේ කැටෙනවා මේවා තේරෙනවාද එතකොට අර මනසේ සංවේඥායේ ධර්මවන්නේ කුමක් කියලාද? මේ රූපස්කන්ධයේ වේදනා සංවේ සංඥා සංවේ සංස්කාර සංවේ කියන ස්කන්ධ මේ ස්කන්ධ අරමුණු කරගැනීමෙනුයි මේ විකන්ධ විඥානය එළඹ සිටින්නේ ඒ අරමුණු කරගෙනයි කර්ම විඥානයේ විපාකයක් දෙනෙන්නේ. එම නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි යම් කෙනෙක් ලෝභිත්වයේ ඒවන් වදෙය අම්මඤ්ඤතර අඤ්ඤතර රූපා අනන්‍යතර රූපා අන්‍යතර වේදනාය අන්‍යතර සංකාරේ අන්‍යතර සංඥායන් අන්‍යතර සංකාරේ විඥානස් ආගතින්මා ගතින්මා චිතින්මා උත්පත්තින්මා බුද්ධින්මා බුරුලම්මා දේපුල්ලම්මා පඤ්ඤාපුත්තා මොති නිසංස්ථානං විජ්ජති කියලා. යම් කිසි කෙනෙක් කියනවා නම් මහණෙනි යෝගික්ෂණේ එවන් ලැබෙන්නේ අමනත්තර රූපා රූපයෙන් තොරව අන්‍යතර වේදනාය වේදනාවෙන් තොරව අඤ්ඤත්‍ය සංඥාය සංඥාවෙන් තොරව අඤ්ඤත්‍ය සංකාරයෙන් සංඛාරයෙන් තොරව මහා මම මේ කර්ම විඥානයන්ගේ විඥානයන්ගේ ආගතින්මා ගතින්මා සිටින්මා එළඹ සිටීමක් හෝ මරණ මොහොතේ සිටින්මා මරණ මොහොතේක දිවිහි යාමක් හෝ ආගතින්මා ගතින්මා නැවත තැනක ඉපදීමක් හෝ මුත්තිම්මා බෙරුල්ලම්මා මේකුල්ලම්මා ඒකුදුණු විඤ්ඤා කර්ම විඤ්ඤාණයේ වැඩි දියුණු වීමක් හෝ පඤ්ඤා ප්‍රස්ථානාති මේ සංඛානං විද්‍යති ඒක මනමම කියනවායි කියන එක සිද්ධ නොවිය හැක්කා කියන්නේ වේදනාවෙන් සරව සංඥාවෙන් සරව සංස්කාරයෙන් සරව රූපයෙන් සරව මේ කර්ම විඤ්ඤාණයගේ නැබසිතීමක් මේ කර්ම විඤ්ඤාණයගේ නිරුද්ධ වීමක් සුත වීමක් මේ කර්ම විඥානයේ ප්‍රතිවිපාක වශයෙන් නැවත ප්‍රතිසංජනක වශයෙන් ඉදීමක් ඉනි වැඩි දියුණුවක් වැඩි දියුණුවීමක් සිදු වෙනවා කියනවා නම් යම් කෙනෙක් ඒක සිදු නොවන දෙයක් ඒ විදිහටමයි ඒක සිදු වන්නේ ඒ කියන්නේ වේදනා සංඥා සංඛාර රූප කියන ස්කන්ධ හතර අරමුණු කරමින් මේ කර්ම විඥානයේ එළඹ සිටිනවා ඒ කර්ම විඥානයේ ප්‍රතිවිපාක වශයෙන් ඒ ස්කන්ධ නැවත නැවත උපදින්නද ඇති වෙනවා ඒක තේරුණාද එතකොට දැන් මේ භවපත්‍යා ධාතිය ධාතිය සිදුවන ආකාරයේ භවයේ නිසා මේ භවයේ එළඹ සිටින්නේ සිත තුළින් නිරායාසයෙන් සිටිවිලි කලා යන නිසා කන්න තිබුණ නිසා නෙවෙයි. කන්න චේතරාතිය නිසා නෙවෙයි. එතකොට කොහොමද භවපත්‍යා ධාතිය භවයෙන් පස්ව ධාතිය එළඹෙන්නේ? මෙලෙසින් සිත තුළින් සිටිවිලි කලාගෙන යනවා අර කර්ම විඥානයේ එළඹියක් කර්ම විඥානය කුසලයක් නම් ඒ කුසලයේ අනුකූලව සුභතියට නැවතීමේ පාදකත්වයේ දිනනවා. ඒ එළඹ සිටි කර්ම විඥානයේ අක්ෂරයන් නම් ඒකාන්තයෙන් ඒක දුකතිගාමී කරන අකුසලයක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා සංසාර උප්පත්තිය ගැන සෝත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිමනිකායි. මහණෙනි මිනිසු මේ සත්‍යෝ බාහමන පොළොවට උපදින්නට ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. පාත්‍රිය කුලවල, ඒ කියන්නේ රජ කුලවල උපදින්නට ඕනේ කියලා ප්‍රාර්ථනා කරන අය. සාවදීසේ උපදින්න දේ, යාමයේ උපදින්න දේ, ප්‍රතිතේ උපදින්න දේ, නිර්මාණ ගතිය උපදින්න දේ, මේසගතිය උපදින්න දේ කියලා ප්‍රාර්ථනා කරන අය. ඒ වගේම ධර්ම ලෝකවල උපදින්නට කියලා ප්‍රාර්ථනා කරලා කර්ම රැස් කරන අය. මේ කර්ම රැස් කරලා ඒ ප්‍රාර්ථනාවේ තැබීම නිසා මහණෙනි ඒ ස්ථානවල ගොස් ඕම් උපදිනායි. නිද සංඛාරෝපපච්චී සූත්‍ර සංඛාරෝපපච්චී සූත්‍රයේ තියෙන මධ්‍යම නිකායේ තියෙන සූත්‍රයක්. එදත් මම විස්තර කළා මේ තුනක් මතක ඇති. මේ කාම ධාතුව පිළිබඳව ඒ වගේම රූප ධාතුව පිළිබඳව වේදනා ධාතුව පිළිබඳ නැත්නම් කාම ලෝකයේ රූප ලෝකයේ අරූප ලෝකයේ පිළිබඳව චේතනා පටිච්චිතා පස්සනා පටිච්චිතා කියලා. චේතනාවන් ඇති කර ගන්නා ප්‍රාර්ථනයන් සබා ගන්නවා. එදා කියන්නේ විස්තර කරන්න අදාවක් නැහැ. මෙන්න මේ චේතනා නිසා මේ ප්‍රාර්ථනා නිසා ඒ චේතනාව ප්‍රාර්ථනාව අරමුණු කරමින් කලපු කුසල අකුසල කර්ම නිසා අර කර්ම විඥානය ඒ කර්මයට අනුකූලවම තැනක ගිහිල්ලා උපදිනවා නැවත උපදිනවා. මේදී මතක තබා ගන්න ඕන මේ කර්ම විඥානයෙන් පසුව සිටිතක් ඇති වෙනවා. කියන්නේ මරණ මොහොතේ දැන් මොන සත්‍යයේ ලැබෙ සිටියක්. අර කියපු විදිහේ කන්න විඥානය ගලාගෙන ගලාගෙන ගියා. ඒ කන්න විඥානය නතර වුණා තත්බාලා සුතිසිත ඇති වුණා. සුතිසිත කියන්නේ සුතිසිත කියන්නේ බවාංග සිතට. ඒ කියන්නේ අපි මුලින් ගියාට පස්සේ ඇති වෙන සිතට. ඒ බවාංග සිතට අනුකූල අනුතරව අර කලින් තිබුණු කන්න විඥානයට අනුකූලවයි ඒකට එකඟවයි ඊළඟ භවයේ ප්‍රතිසන්දිය දෙන්නේ. මේක තේරෙනවද? මම සංකේත වශයෙන් ගන්න වෙන. දැන් මෙන්න මේ අපේ ඇඟිලි පහක් තියෙනවා. අපිට ඇඟිල්ල වෙනයි අනිත් ඇඟිලි හතර වෙනවා. අනිත් පැත්තේ මාපට ඇඟිල්ල මේ පැත්තට පිටු කරලා තියෙන ඇඟිලි හතර වෙනවා. මාපට ඇඟිලි දෙක දෙපැත්ත ළඟ තියෙන තියෙනවා. අපි හිතමු මේ මාපට ඇඟිල්ලෙන් එහා පැත්තේ ඇඟිලි හතරම කර්ම විඥාන කියලා. කර්ම. ඒ කියන්නේ කර්මය කර්ම නිමිත්තක් ගත නිමිත්තක් අරමුණු කරමින් සංසස්කන්ධයෙන් අරමුණු කරමින් පවර්ණා වූ කර්ම විඥානය ඇතිවෙනවා. ඔන්න ඔය හතර බලයෙන් දෙකෙන් තුනෙන් හතරෙන් එන්නේ හතර කර්ම විඥානය. මේක දැන් ඇති වෙවි ඇති වෙවි ඇති වෙවි කියනකොට ඔන්න ප්‍රතිචිත ඇතුණා අපි හිතමු මාකට ඇඟිල්ල කියලා. මාකට ඇඟිල්ල මෙහි වැටුණා. එතන මරණය සිද්ධ වුණා. මරණයට පස්සේ අනිත් ඒ මාකට ඇඟිල්ල තමයි අර කලින් කියපු කර්මයේ ශක්තිය වශයෙන් දෙන ප්‍රතිපාද. කියන්නේ මේ ඇටේකින් අන්තිමම දබරගිල්ලනේ. දබරගිල්ලේ කරපු කුසලයේ අකුසලයේ විපාක වශයෙන් අනිත් අතේ මාකට ඇඟිල්ල කියන කර්ම විපාක විඥානය ඇතුළත්. සුචිසිතෙන් නෙවෙයි ඊළඟ භවයේ ඇති කර දෙන්නේ කර්ම විඥානය. මේක තේරුම් ගන්න ඕන. කර්ම විඥානය නැති වෙන සුචිසිත වෙනකොට මේ මහත්ඥාන කර්ම විඥානය නැති වෙන්නේ නැද්ද සුචිසිත ඒක තමයි මම පැහැදිලි කළේ. කර්ම විඥානය නිරුද්ධ වුණාට පස්සේ අයිති සුචිත ඇති වෙන සිත් දෙකක් එකට දෙන්න බෑ. ඉතින් පිටිහිට නිරුද්ධ වුණා ඒ නිරුද්ධ වීමට ප්‍රථමයෙන් එක ක්ෂණයක ප්‍රථමයෙන් සුබ කර්මයට අනුකූලව කර්මවිඥාණයට අනුව ප්‍රතිසන්දිය ගෙන දුන්නා. මෙහිදී සමහර අය කතා කරනවා මේ මෙත භවයක් ගැන අන්තරා භවයක් ගැන. මොකද දෙලින්ම මෙතනින් පිටේලා ඊළඟ තැන උපදින්නේ නැතුව මෙත භවයක් කියන අය කියලා. ඇත්ත වශයෙන්ම සූත්‍ර පිටකේ බොහෝ තැන්වල මේක ඔප්පු කරන්නට අවශ්‍ය හැටි සූත්‍ර පාඩ තියෙනවා. මේ ආයතන කියලා දීපු බණ අනුව කල්පනා කරනවා නම් අපි කියවා අර මාළුන්ක පුත්ත සූත්‍රය ඒ වගේම අර බාහිර දාර්ශනික සූත්‍රය වෙන සූත්‍රවල කියවා නීරේද නමගන් නමේමන්තරි සතෝත්වානාලික පුත්ත නැතත් යතෝපමාලික පුත්ත නැතත් සතෝත්වානාලික පුත්ත නීරේද නමගන් න උභය මන්තරි යතෝ කම්මාලික බාහ්‍ය පුත්තේ නැත්ත් සතෝ කම්මාලික පුත්තේ නිරේද නහරා නබයමන්තේ ඔබ අයිලෙක විස්තර කරන්න මායන්නේ මෙන්න මේ විදිහට ඔබ කටයුතු කරන තමාලික පුත්තේ නැත්නම් බාහ්‍ය දැන් දෙකීමේ දෙකීම මාසයේම නැවතීම ආදී වශයෙන් කටයුතු කරන නිරේද මේ ලෝකෙත් නෙවෙයි මේ හොරම් පරලෝකෙත් නෙවෙයි නේද උපයමන්තේ ඔය දෙක මැදක් නෙවෙයි මෙවැනි දේශනා පාඩ සංස්කෘතිකයේ තියෙන සම්බවේදී කතා කරනවා. ඒ මේකත් තිබුණත් මේ මේ කරපු නදන සඳහන් කරන බද විස්තරයේක කිසිදේ පටහැනවන්නේ නැහැ. සමහර කෙනෙකුට අන්තරාභාවයක් ඇතිවන්නට ඉඩ තියෙනවා. හැමෝටම නෙවෙයි. සමහර කෙනෙකුට ඇති නොවන්නත් පුළුවන්. ඒ ඇති වුණත් ඒ අන්තරාභාවයක් නැවත ඉදිරියට ඒක නිසා මේක මේ පටිච්චසමුප්පාද ධර්ම චක්‍රය විස්තර කරනකොට ඒ විස්තරෙට කිසිලෙත් පටහැනි වන්නේ නැහැ. අපි හිතමු දැන් මේ මානසික විදිහට අර කර්මයේ ඉදිරිපත්න කර්ම විඥානයේ දිලවන චිතින් දවතුන ඒකේ ප්‍රතිපාකයක් වශයෙන් අන්තරාභවය කියන වෙනත් භවයක්. කොහෙන්ද භවයක් කියනකොට මාත් ඇත්තට කියන්නේ මේ අමනසාරම භවයක්. ඒක නිවිලට විශ්ින්ද ගන්න. ඒක කාලයක් ඒකම වෙනතන කොටනවා. ඔක ඉතින් අමුතු දෙයක් ධර්ම විරෝධී කතාවක්. නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට පටහැනි දෙයක් මේ ආදි වශයෙන් ග්‍රහණය කිරීමට අවශ්‍ය නැහැ. අන්තරාභවයක් තිබුණත් එකයි, නොතිබුණත් එකයි. ප්‍රතිසංගියේ මේ ආකාරයෙන් ඇති වෙනවා අර අස්මානීය පඤ්ඤාව තිබෙනතා හරි. අන්තරාභවයක් තිබුණත් ඒකත් නැවත ඉදීමක්. ඒ කියන්නේ පිටවීමක් වෙනවා ඊට පස්සේ නැවතනක අය අවහලීමක් ඇති වෙනවා. නර උපයමන්තරේ මැදෙන්නේ ඒකට. එතකොට අන්න ඒ විදිහට කර්ම විඥානයේ එළඹ සිටියාට පසුව ඒකට අනුකූලව ප්‍රතිසන්දේගෙන දෙනවා. එළඹ සිටපු කර්මය කුසලයක් නම් ඥානයේ බොහෝ අධික එකක් නම් උපදින ප්‍රතිසන්දිය උපදින ආන්න භාවයේ ඥානයේ දුක කුද්දල සංකල්පගෙන දෙනවා. කියන්නේ උපදින මරණමෝතේ උපදින එළඹ සිටු කර්ම විඥානයේ ප්‍රඥාව වැඩි නම් ඒකින් ලැබෙන වාසයේ වශයෙන් උපදින ස්ථානය ඒ ආත්ම භාවයේ ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් කරන එක. මේ එළඹ සිටි කර්ම විඥානයේ ප්‍රඥාවක් අධික නම් අධික නැත්නම් මදන එයා මන්ද බුද්ධිකේ බවට පත් වෙනවා. මේ එළඹ සිටි කර්ම විඥානයේ ක්‍රෝධේ අධික නම් ක්‍රෝධ බහුල වූ පුද්ගලයේ බවට පත් වෙන හරියට යක්ෂණ වගේ. උපන් දවසේ ඉඳලා ක්‍රෝධෙන් පිපිරි පිපිරි ජීවත් වෙනවා. ඒගොල්ලන්ගේ ස්වභාවය ඒකයි. යකෙක් වගේ කියලා මේ අපි කතා කරන්නේ ඒක තමයි ඒ ස්වરૂපේ. මොකද මරණ මොහොතේ එළඹ සිටපු කර්ම විඥානයේ ක්‍රෝධ බහුලයි. ඒ නිසා විපාක වශයෙන් ලැබෙන මොන දීර්ඝ කාලය පුරාම ක්‍රෝධයෙන් ගෙනදෙන එකක්. නිරන්තරයෙන්ම ක්‍රෝධයේ ඒගොල්ලන්ගේ සංසාරය තුළ පවතින ස්වરૂපේ ඒකයි උගන්වන්නේ සත්‍යය. මේ විදිහට එළඹ සිටි කර්ම විඥානයට අනුකූලව නැවත දැනක ප්‍රතිසන්දිය ගෙනදෙන ඒ කර්ම විඥානයට අනුකූලව චරිතයන් තීරණය වෙනවා. දසදවසම තීරණය වෙනවා. බුද්ධියෙන් කර්ම තීරණය වෙනවා. මෙන්න මේක තමයි භවපත්‍ය ධාතිරේණ කුඹුදුරාණන් වහන්සේ විස්තර කරේ. මේ විදිහට මේක ආකාරයෙන් සිටින නිරන්තරයෙන් සිටත බලා යන්නේ ශක්තිය තිබෙන නිසා අර කර්ම විපාක ශක්තිය නැත්නම් කර්ම ශක්තිය මරණ මොහොතේ එළඹ සිටිනවා. ඒ එළඹ සිටීම නිසාම නැවතනක උපදීමක් ගෙන දෙනවා. උපදනාට පස්සේ මොකද වෙන්නේ? ඒ ධාතිපත්‍ය ජරා ව්‍යාධි අන්තිමම මරණ ලෝක පරිදේව දුක්ඛ දෝමනස් පායාස සංභවಂತಿ ඊම නීසස්ස කේලස්ස දුක්ඛ සංලස්ස සමුදයෝ හොති මේ විදිහට ජාතිය ගෙන දුනාට පසුව ජරාව එනවා ව්‍යාධි එනවා මරණය එනවා සෝක දුක් පරිදේව දුක් වෙනවා කායික දුක් මානසික දුක් වෙනවා මේ දුක්ඛ ස්කන්ධය මේ මහා කේවල දුක්ඛ පින්ඩය ජාතියෙන් ජාතියට සංක්‍රමණය වෙනින් පවතිනවා ඒව මේ ශාස්ත්‍රයේ කියව ලක්ෂණ දුක්ඛ සංගත සමුදය හොති මෙලෙසින මේ දුක්පද සමුදය මේ දුක්පදේ සමුදය ඇතිවීම සිදුවන්නේ මේ ධාතේ හිතන්න දෙපා මේ තෙන්වත් අය හැම දවසම සුද්ධ දීප ගිහිල්ලා මේ කාර්යයෙන් අනිත් කාර්යයේ ගිහිල්ලා වාඩි වෙනවා වාඩි වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ පොත් උඩට පස් ටිකක් අරගෙන පෙන්නලා නකතිකෝපම සූත්‍රය කියලා සූත්‍ර කීපයක් තියෙනවා. මහණෙනි මේ පොත් උඩට ගත්තු පස් ටික යන්ත්‍රේ කුඩාද? එලෙසින්ම මේ සුගතිය වල ඉන්න සත්‍යෝ මේ නැවත සුගතියට උපදින්නේ ඉතාම සුන්දරේ පාන. මහණෙනි මහතලේ පස් සංසාර දෙද්ද මේ සුගතිය වල ඉන්න සත්‍යෝ මරණයට පසු දුගතියට උපදින මහා පොළොවේ පස් වගේ මහා භයානක සත්‍යයක්. මහණෙනි මේ දුකතියක ඉපදුණු සත්‍යයන්ට ඒ දුකතියෙන් මිදලා සුගතියට උපදින්නට පුළුවන් වන්නේ මෙන්න මේ නියපොත්තොල තියෙන පස්තික වගේ සාමසන කෙනෙකුට පමණයි. මහණෙනි දුකතියේ ඉපදුණු පුද්ගලයා නැවත දුකතියෙන් දුකතියට යන්නේ අපායෙන් අපායට යන්නේ දුකතිගාමී මහා දුක්ඛ සංයයක් අත්දකින්නට ලැබෙන පුද්ගලයන්ගේ සංසාරව මේ මහා පොළොව තරම් විශාලයි මහණෙනි. මහණෙනි ඔබලා එකම ආත්ම භාවයන් මනුෂ්‍ය ආත්මයන් භාවයන් දක්ලා කල්පයක් කරා නැරෝ නැනේ මිනිසුන්ගේ ඇටසැටි එකතු කළා නම් මේ මහා වේපුල්ල පරමසියකට බැරිව විශාලයි මහණෙනි මහණෙනි ඔබලා මැරිලා අම්මා ඔබලාගේ අම්මා මැරිච්ච නිසා හඬපු කඳු ටික එකතු කළා නම් මේ මහා සාගරයේ ජලයට අධිකයි මහණෙනි මහා සඳුරු ප්‍රමාණය මහණෙනි ඔබලා හරක් වෙලා බල්ල වෙලා එළු වෙලා කුකුල වෙලා මැරිලා. මේ ආත්මවලදී හරකුන්ගේ දෙවි කැටිදී මේ මේ ප්‍රමාණය එකතු කළා නම් මේ සාගරයේ ගලය අධිකයි ඊට වැඩිය. මේ අධිකයි සාගරයේ අධික ජලය. කුකුල වෙලා විතරක් මේක දිලා දෙන්න කැපෙද්දී කිය ඒ ප්‍රමාණය එකතු කළා නම් මේ සාගරයේ ජලයට වැඩි යන්නේ ප්‍රමාණය අනමතක් භූයම් වික්‍රේ සංස්කාරෝනේ සංස්කාරේ මහණ මේ ඉහත පටන්ගත් ස්ථානයේ තියෙන්නේ නැහැ ඒ තරම් අනලපද්දයි කෙලවරක් තියෙන්නේ නැහැ මොඩක් තියෙන්නේ මේ තරම් අතිවිශාල දීර්ඝ කාලයක් තිස්සේ මේ ධර්මය අවබෝධ කරගන්න නොකළ නිසා මේ ධර්මයට ප්‍රතිවිරුද්ධව ධර්මයන් අපේ සිත් තුළ ඇති නොකර ගන්න නිසා ජාතියෙන් ජාතියට කැමෙන භවයෙන් භවයට යන සංස්කාරයෙන් සංස්කාරයට යන මේ දුකටම පත් වුණා මේ දුකම අනුභව කළා හිතන්නට එපා අද සුගතියෙන් ගැලවිලා ඊළඟට සුගතියකට යන්නට ලැබෙන්නේ කියලා. ආසන්න කර්මයේ කුමක් වේවිද දන්නේ නැහැ. අපි වැටුණත් එහෙම අපාවල මේ අපේ සංස්කාරයේ දාපර හැදීම බලීමක් කරන්න මමා මේ විචාලාවල් නැද පිච්චි පිච්චි කර විචාර වේගට පොදු අසංකේ අසංකේ අසංකේ ගණන් කල්ප ප්‍රේත ලෝකවලට පිළිගන්නකොට කන්නට නැතුව බොන්නට නැතුව හදින්නට මතක් නැතුව ඉන්නට තැනක් නැතුව නිදාහාර සුඛාසින් සීිතව නිදපොදු මේ කල්ප ගණන් වලින් කියනවා අසංඛ්‍ය ගණන් කියන්නට බැරි තරම් ගණන්. ඉතින් ලෝකවලේ දුක ප්‍රමාණය කියන්නට බෑ ඒසා විතාල දුක්ඛංගයක් අපි අත්දැක්කාම සමෝම කුමක් නිසාද මේ ධර්මයේ බහපච්චා ධාතු වරණ නිසා මේ භවය නිසා ජාතිය ඇති වෙන ආකාරය දැකලා භවය නිරුද්ධ කරලා ජාතිය හේතල නැති කලේ නැති නිසා මේ දුකකට අපස්සන් මහා භයානක සංස්කාර දුකක් ඉදිරියේ ඉඳලා ඒ දුකින් ගැලවීම සඳහා කටයුතු කළ යුතු වෙනවා. දුක්ඛ සත්‍ය මෙහි පුත්‍රයාණන් වහන්සේ දෙන්නා කරන්නේ ජාතිපත්‍ය ජරා වියාදි මරණ ශෝක පරිදේ දුක් දෝමනස පායාස සම්භාවන කියන පාඨයෙන්. සංසම දුක්ඛ සත්‍ය මොහොතක්ෂා ධාතු කියන තැන බහුව කියන තැන ડોක්ටර් සමුදේ සත්‍යය ප්‍රකාශ කරන්නේ. ඒ නිසා අපිට දැන් තේරෙන්න ඕන මෙන්න දුක්ඛ සත්‍ය මෙන්න දුක්ඛ සමුදේ සත්‍යය කියලා. මේ පොත් වලින් සීමා කරගෙන සංඥාවල් ගොඩ ගහගෙන ඉඳලා හරියන්නේ නැහැ. සත් චතුරාර්ය සත්‍ය හදතුලින් මතු කරලා දකින්නට උත්සාහ ගන්නට ඕන ධර්මයේ අවබෝධයන් හිමිට. ඊළඟට පුත්‍රයාණන් වහන්සේට ප්‍රකාශ කළේ දුක්ඛ සත්‍ය දුක්ඛ සංජය සත්‍ය මෙලෙසින් විස්තර කළා නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍ය දුක්ඛ නිරෝධ සත්‍ය මොකද්ද? බව නිරෝධ ධාති නිරෝධෝ බව නිරුද්ධ වීම නිසා ධාතිය නිරුද්ධ වෙනවා. බව නිරෝධය කියන්නේ සංසාර සංකරණ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍ය ධාති නිරෝධය කියන්නේ නිරෝධ සත්‍ය. සතරාර්ය සත්‍යනේ මත කරන්නේ අපේ භව නිරෝධය ගැන දැන් කතා කරමු. භව නිරෝධා ජාති නිරෝධය. එදා අපි ප්‍රකාශ කළා භව නිරෝධය කියන එක සමතන් මහසීගේ විමුක්තියට කිසිම සිතුවිල්ලක් අරමුණක් සංස්කාරයක් වෙන්නේ නැති සිටේ කියලා. මේක තමයි හරියම ප්‍රායෝගික වශයෙන් සානෝඩකක් නැති කතාව. මම උපාදාන කියන එක විස්තර කළේ බුද්ධ දේශනයන් අනුව සංසත් සංදී පිළිබඳ තියෙන චන්දරාග උපාදානය කියලා. උපාදාන පත්‍ය භෞතිකයෙන් කියන අදහස් විස්තර කළේ හිත තුනේ නිරායාසයෙන් සිටින බලා යන්නේ ශක්තිය බව කියලා. මෙන්න මේ පංචස්කන්ධයේ ප්‍රහේ කියන චන්දරාගයේ කියන ඇලීමක නැත්ත තිබෙන නිසා නිරායාසයෙන් සිටින බලාගෙන වෙන නිසා තමයි භවපත්‍යා ජාති භවයෙන් පසු ජාතිය කියන දෙන්නේ. මේක දැන් තවදුරටත් පැහැදිලිව වැටහෙන්නේ. බුද්ධ දේශනාවන්ට අනුකූල අපගේ ධර්ම උපුත්තම පෙන්වනවා. අපේ අදහස් ප්‍රායෝගික ධර්මයක් වුණාට බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් සිංහල කළා දුන්නා. එතකොට ඒක සත්‍යයක් වශයෙන් මේ අයට පෙන්වන්න තේරුම් ගන්න පුළුවන්. දැන් අපි කියවා ධර්ම නිරෝධයේ කියන අදහස් කරන්නේ රහතන් වහන්සේ කෙනෙක් තුළ තියෙන විමුක්ත සිතේ තියෙන සංස්කාර ඇත්තේ ඇත්තේ සිතේ. උන්වහන්සේගේ සිත තුළ කිසිම සිතිවිල්ලක් ගලන්නේ මරණ මොහොතේ මේ සිතිවිලි ගලාගෙන වෙන නිසා කර්මයක් බුදුපත් වෙන්නේ නැති නිසා මේ භවයේ කෙලවර වෙනා ඉන්පසු නැවත ඉදීමක් වෙන දෙන්නේ නැහැ. කොහොමද මේ විමුක්ති සිත ඇතිවන්නේ? මේ සෑම පසු හොඳට හිතලා බලන්න. ඊටාම ගැඹුරු කාරණාව නමුත් පරම අදහසක්. විමුක්ති සිත මේ හැම කෙනාගේම සිත් තුළ තියෙනවා. සිතසත් සත්‍යයන්ගේ සිත් තුළ විමුක්ති සිත කියන එක තියෙනවා. මොකද්ද? සමස්ත නිකම්ගේ හේතුත්සන් කියන කතාව. මේ සිත මහන්නේ ස්වභාවයයි. සංකෝ ආගන්තුකේ විපක්ෂණයෙන් විපක්ෂණිකම්. මේ සබාස්වල සිට ආගන්තුකෝ උපක්ෂණයට නිසා පිළිති භාවයට පත් වෙනා මේ පදස්තර නිදන් විච්ඡේ දික්කම් මේ සබාස්වල සිට මේ විමුක්තියද මේ අයගේ සිත්වල තියෙනවා. මේ පිට සංගත සත්‍යයන්ගේ සිත්වල තියෙන ලෝකේ සෑම සත්‍යයකින් සිත් තුළ පවතින ධර්මයක්. නමුත් මතු කරගන්නට බැ මතු වන්නේ නැහැ. ඒ මතු වන්නේ නැහැ. මේක හොඳට බලන්න කල්පනා කරලා පසුව ඉතාමත්ම ගැඹුරු අවබෝධයක් ඇති වෙන අපි කියන එක දැකීම නෙවෙයි ඒ අවබෝධයක් අවශ්‍ය ස්වභාව ධර්ම මම මගේ කියලා අල්ලා ගන්න නිසා මේ විමුක්තිය කියනවා ඒක වටේ පැටලෙලා තියෙනවා ස්වභාවික ධර්ම මම මගේ මගේ කියන අල්ලාගත්තු අල්ලා ගැනීම මේ අල්ලා ගැනීම දිවිහි ගියාට පසුව හරියට දහස් වටේ දෙවිලා තියෙන බැල්ම වගේ එකිනෙක එකිනෙක පැටලෙලා පැටලෙලා තියෙනවා මේ ලයිට් ඔක්කොම අහකට බලවල දැම්ම නම් ගහන දහස් වෙනවා නේ. මේ විමුක්ති සිතවට පරිසිත පැටලිලා ඒතිලා හැලෙන්දිලා තියෙනවා. විලාදන තියෙනවා මොනවද? සංද රාගය. මම කියන හැඟීම. මේක නිසා විමුක්ති සිත ඇති වෙන නැති ස්වභාව ධර්මය මම කියලා මගේ කියලා ලබන මොනවද මේ ස්වභාව ධර්ම? රූපස්කන්ධයේ ස්වභාව ධර්මයන් මේක හොඳට කල්පනා කරන්න. මේ අපේ ඇඟ අපේ හිතට තියෙන ඒ වගේම ඇසට තියෙන මේ රූප බොඩ සුපුනව දරිනවා. මේක අපේ තියෙන මූලිකමට මම මනෝ කියලා අල්ලනවා. මොකක්ද ස්වභාව ධර්මය? ස්වභාවක වශයෙන් පවතින පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරක්. ඒකේ පාඩියේ ඒක පවතිනවා. අපි ඒක මම කියලා ගත්තත් ඒක පාඩියේ ලෙසින් පවතිනවා. මම කියලා නොගත්තත් ඒකේ පාඩියේ ඒක පවතිනවා. හේතුන් ඇති වෙන විදිහට ඇති වෙනවා. හේතුන් නැති වෙන විදිහට රූපමද නැති වෙනවා. අපි කොච්චර කැමති වුණත් එක් වෙන්න දෙපා කියලා එක් වෙන වෙලාවට එක් වෙනවා. අපි කොච්චර කැමති වුණත් මේ රූප කොටස අනේ මේක ජරාවට යන්න දෙපා ජරාවට යන්න දෙපා ඇස්තිනීම හොඳට පවතිවා කන්නේ මේ හොඳට පවතිවා මහරෙන් නොඇතේවා. ඒව කිසිම සැල ඒව ගැන කිසිම සැලකුම්ක් රූප කොට දක්වන්නේ නැහැ. රූපකද ස්වභාව වශයෙන් පවතිනවා. ජරාව කියන්නේ රූපේ ජරාවටපත් වෙනවා. ව්‍යාධියටපත් වෙන රූපේ ව්‍යාධියටපත් වෙනවා. මරණයටපත් වෙන රූපේ මරණයටපත් වෙනවා. ඒක ස්වභාවයක්. ස්වභාවික ධර්මයක්. ඒකේ ඇති එකයි. ඕනෑම මේ දහස් දෙවියක් හිටනවා ඒකේ ඉන්නේ කුමක් කල්යනකට මෝරනවා ඊළඟට තරුණ භාවය තියෙනවා ඊට පස්සේ ඉඳිනවා බයස් වෙනවා ඊට පස්සේ කුමේ නැතිලා දහබ ගොඩක් දැක්කත් ඔකයි ස්වરૂපේ ඕනෑම සංස්කාර රූප කොටක තත්ත්වයකයි මේ රූප කොටක් සම්භාව ධර්මයේ සම්භාව මාත්‍යයක් පමණයි මේක මම කියලා මගේ කියලා බ්‍රාහ්මණීතර ආත්මීමානෙන් බැඳලා තියෙනවා ඒ බැඳනයි කියලා රූප කොටයකට කිසිම සැලකිල්ලක් දක්වන්නේ අනේ දරාව ගන්න දෙපාය, අනේ ව්‍යාධියටපත් ගන්න දෙපාය, අනේ මරණයටපත් ගන්න දෙපාය. මම ලක්ෂණ වෙන්නද ඒ වගේ නෑ. ඉංග්‍රීසි හිතුවා දෙයක් හරියන්නේ. එන්නේ අපිට ස්වභාවයේ ස්වභාවයට බාර කරන්නට බැරි. අනේ මේ මෙතෙක් කරලා මේක රැවටිලා අල්ලගත්තා. මේ ස්වභාව මාත්‍රේ. ඒක නිසා ස්වභාවයේ ස්වභාවයට මාර් කරනවා කියලා යම් කෙනෙක් ඔන්න හත්ය ඇති හැටියෙන් දැකලා ස්වභාවයේ ස්වභාවයටම පරිවර්තනය කරනවා. දෙපාර දෙනවා. වේදනාව අල්ලනවා මම කියලා මම කියලා ස්වභාව ධර්මයක්. අපි වේදනාව මම කියලා ගත්තත් මගේ කියලා ගත්තත් බැඳුනක් නොබෙනවා. දුක් වේදනාව ඇති වෙන දුක් වේදනාව ඇති වෙනවා. සුඛ වේදනාවක් ගැන දෙන එකක් ගත්තොත් සුඛ වේදනාවක් ඇති වෙනවා. නදහස් වේදනාවක් ගැන දෙන එකක් ආවොත් නදහස් වේදනාවක් ඇති වෙනවා. ඒක අපේ තියෙන නොදැක්කමට කොහෙවත් තියෙන ස්වභාවික ධර්ම මාත්‍රයක්. මගේ වේදනාව මම වේදනාව විඳිනවා කියලා ග්‍රහණය කළාට ඒක අපේ තියෙන අපේ සිත තුළ තියෙන මොනකම හැර වෙන දෙයක් නෙවෙයි. මේ ගොමුකම මේ මෝඩකම මේ අවිද්‍යාව. මේකට වැටෙනවා නම් මේක ස්වභාවික ධර්ම මාත්‍රමේ වේදනාව මේක මගේ කියලා ගාහණය කරන දෙයක් නෙවෙයි හේතුන් ගන්න ඇතිලා හේතුන් නැතිනොත් නැති යන ගන්න නැහැ ස්වභාවය උපසෝභාවය පාඩි හිතපන් මගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා ස්වභාවයට ඒක බාර කරන්න. ඒ වගේම සංඥාව ස්වභාවික ධර්මයක්. ඒක තුළ ඇතිවීම නැතිවීම යන නාම මාත්‍රයක් වුණා. මේ සංඥාව අපි අල්ලනවා මගේ සංඥාව. මගේ දැනුම, මගේ භාවන ශක්තිය, මගේ අවබෝධය මේ නොරුක්කාකාරණේ සංඥාව ග්‍රහණය කරනවා. සංඥාව පාඩිය සංඥාව ඇති නැති යන නාම මාත්‍ර ප්‍රමය. ඒක ස්වභාවික ධර්මයක්. අපි මේ ස්වභාව ධර්මයේ අපේ තියෙන දැක්මද ග්‍රහණය කරනවා. සංස්කාර තියෙනවා. විඥානත් මෙහෙමයි ස්වභාව ධර්මයක්. මේක හරියටම තේරුම් ගන්න මේ ස්වභාව ධර්මයක් කියන එක මේ රූපස්කන්ධය සහ මේ නාමස්කන්ධය තුළ සත්‍යයේ සත්‍යයේ වශයෙන් බුද්ධලේ වශයෙන් ගැනීමට කිසිම දෙයක් නැති ශූන්‍ය ධර්මයක් කියන එක කායෝගික වශයෙන් අධ්‍යක්ෂාට පසු වයි. ඒන් පෙරාත නෙමෙයි. ඒන් පෙරාත ඇති වෙනවා නම් ඒක මේ දැනීමක් පමණයි අවබෝධයක් නෙමෙයි. මේ අවබෝධයේ ඇති කර ගැනීමට නම් අපි අවිද්‍යාව නිරුද්ධ කරන්න ඕනේ. පංචස්කන්ධය පිළිබඳ තියෙන අර සංහාව සහ අත්මානයේ සංදරාමයේ දුරු කරන්න තෝරන දුරු වෙන්නේ අවිද්‍යාව දුන්නේ අවිද්‍යාව දුරවන්නේ අත්මානයේ දුරවීම මම කියන හැදීම සම්පූර්ණ නිරායාසයෙන්ම එය එන සත්‍යයක් උතුම් නොවන ගැලවිලා මේ පුද්ගලයාගේ සිත තුළ මේ පංචස්කන්ධයේ ස්වභාව ධර්මයක් කියලා පංචස්කන්ධයේ ස්වභාව ධර්මයේ මාරු කරනවා. මාරු කළාට පස්සේ ඔන්න විමුක්තියට මුදට වෙනවා. ඒ ඒක ඇතුලේ පැතිපැති තිබාන කලින් ගණේ පැතිපැති දැන් කපලා ඉවත් කළා වගේ. ඒක ඉවත් කරනවා. පංචස්කන්ධය මායමින. සමන්ගේ ලෝක, බාහිර ලෝක, මුක්ති යන්තා සංස්කාර කියන ඒ සංස්කාර සියල්ලම සිටින් ඈත් වෙලා මේ විමසට උදා වෙන අනිදහස්ට උදා වෙනවා. මේ ස්වභාවය අපි අල්ලාගත්තු නිසා මේ જાතිය නැවත මතකෙම දුන්නා. ඉතින් මේ ගණන්නේ මෙන්න මේ පංචස්කන්ධය තුළ තියෙන සංගරාගය පවතිනතා කල්පනා. මේ පංචස්කන්ධයේ මමයේ මගේ තියෙන හැඟීම ඒකකබඳ තියෙන අස්මිමානයේ පවතිනතා කල්පමණයි නිරායාසයෙන් සිටින ගලා යන සිතුතුන් ඇතිවන්නේ. යම් කිසි විදියකින් මේ සම්පූර්ණ ආත්මමානය නිරුද්ධ වුණා නම් ඒ මොහොතේ සිටම විමුක්තිය සිද්ධ වුණා කවදාවත් සිටුවේ බලාගෙන යන්නේ මේ මනස තුළ ඊට පසුව මේ සිතුවිලි බලාගෙන යන්නට නම් පංචස්කන්ධය පිළිබඳ තියෙන සංදරාගය සම්පූර්ණයෙන් අයින් වන්න ඕන උපාදාන නිරුද්ධ වන්නට ඕන. මේක බුද්ධ දේශනාවට අනුව කියනවා නම් අර මහා කලින් කියපු සංයුත්තනිකායේ උපයවග්ගී සූත්‍ර වලම තියෙනවා. රූප ධාතු ආදී වික්ෂේ වික්ෂනෝ රාගෝ බහිනෝ හෝති රාගස්ස පහනා මුච්චිතාරම්මන විඥාන පටිච්ච විඥානත් හෝති. හරි ලක්ෂණයි. මහණෙනි මේ රූප ධාතු රූපස්කන්ධය පිළිබඳව අර සංදරාගේ පහිනව මොහොතේ ප්‍රමාණය වල නැත්නම් නැතුණා මම කියන හැඟීම තේරී ගියා. එහෙම ගියාම මොස්තිච්චකාරම්මනයි. මේ අරමුණ පෙරණ මොකටද කර්ම විඥානයේ තියෙන අරමුණ මම කියන්නේ කර්ම විඥානයේ තියෙන මොනවද කියලා? රූපයේ පිළිබඳ තියෙන සංදරාගේ රාග පහිනව මොහොතේ එහෙමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒක නැතුණා නම් පස්සේ මුචිත්තක ආරම්මණන් අරමුණ කැටි යනවා. මොකද රූපේ එළමෙකින්ද බෑ මරණ මොහොතේ. මුචිත්ත ආරම්මණ විඥානස්ස පටිච්චාන හොති. මේ කර්ම විඥානයේ තීසංගත තනක් නෑ මානෙ. ඊළඟට කියනවා වේදනා ධාතුවේ දුක්ඛේ දුක්ඛනෝ රාගෝ පහිනෝ හෝති රාගස්ස පහනා මුචිත්ත ආරම්මණ පටිච්චාන හොති. මානෙනි වේදනාව කියන පවස්නාව මේ සියලු සංදරාගේ සම්පූර්ණ විඤ්ඤාණ ඥාන මේක හරිම රසවත් දේශනා පාඩයක් හොඳට අහගන්න. ඒක විඤ්ඤාණ ඥාන නෙමෙයි අර කර්ම විඥානයේ යෙදෙන සිදුවීමට ප්‍රතිස්ථාවක් නැහැ ප්‍රතිස්ථාවක් නැතෝටි. වේදනාව සංඥාව ගැන තේම තියෙනවා. මහණෙනි සංඥාව ගැන තියෙන සංතරාගේ සම්පූර්ණ සිය ඥානම් අර කර්ම විඥානයේ යෙදෙන සිදුවීමට පිටක් නැහැ. යෙදෙන සිදුවීමට තැනක් නැහැ. සංඛාර ගැන තේරුම් තියෙනවා. විඥානය ගැන තේරුම් තියෙනවා. මහණෙනි මේ විඥානය පිළිබඳව ඉන්නා වූ රාගේ පස්සෙන්න වුණා නම් ඌට වොච්චිද්දට ආරම්භනම් කර්ම විඥානයේට එළඹ සිටීමට අරමුණක් නැහැ. මනසේ ගුණ ප්‍රතිපේ අරමුණක් නැහැ. අනින්ද අරමුණක් නැති වෙන නිසා පටිච්චවන හෝතේ විඥානස්ස මේ විඥානයට පිළිපා සිටීමට තැනක් නැතිව යනවා. විමුක්ත සිතක් ඇති වෙනවා ස්වභාවය ස්වභාවයෙන් බාර කළා තමා නිදහස් වෙනවා. එළඹෙන්න කර්ම විඥානයක් නැහැ. කර්ම තියෙනවා. කර්ම කළා. ඒ කර්ම වල විපාක ශක්තිය දෙනවා. නමුත් පරිසංජනක විපාකයක් දෙන දෙන කර්ම විඥාණයට එළඹ සිටීමට ප්‍රතිස්ථාවක් ඉහිපීමක් නැතුව යනවා මේ සියලු සංගරාගයේ මේ අඥානයේ පංචස්කන්ධයේ කලින් සම්පූර්ණයෙන්ම දිනෙහි ගියාට සතුව අපපස්සම් විඥාණං අවිගෝණං අනුපස්සං සච්ච විමුක්තං අරින්න ලක්ෂණ මෙදෙස විඥාණයට පිළිපීමට දැනක් නැති වුණාට පස්සේ මහණෙනි අපපටි අර අපපටිච්ඡම් ඒකට පිළිපීමට දැනක් නැති වුණාට පස්සේ විඥානත්වයේ විඥාන අභිගෝණං අනද සංකච්ඡ විමුක්තං නැවත ප්‍රතිසන්දි ජනක සත්‍යයක් දැනෙන්නේ නැතුව අනද සංකච්ඡ විමුක්තං විදහ ඔය මානසික විමුක්ත සදලහ බුදුහාමුදුරුවෝ කියන විස්තර කරනවා විමුක්තකා සිතං ඊළඟට දේශනා කරනවා මෙලෙස විමුක්තියට පත්ව සිත මහණෙනි හිත ආර භාවයට පත් වෙනවා මානසික විමුක්තියට ඇති වෙන එකක් නෙවෙයි නැති වෙන එකක් නෙවෙයි විකටම අපහඳ වශයෙන් පවතින එක ඒක නිසා මේකට අකුස්සාමේ චිත්තෝ විමුක්තිය නේදේතෝ විමුක්තිය අකෝපියයි නැතරින් එකක් කියලා කියනවා ඒකයි මේ බුදුරජාණන් වහන්සේ වදාළේ විමුක්තක්ඛ සිතා නිමිතන සාමයි සාරවත්යකටපත් වෙනවා. මේ භව නිරෝධය ගැන, ධාතු නිරෝධය ගැන මේ විස්තර කරන බුදුරජාණන් වහන්සේ භව නිරෝධා, ධාතු නිරෝධය කියන එකයි මේ විස්තර කරන්නේ. හොඳට තේරුම් ගන්න. වෙන ධර්මයක් නෙවෙයි. විමුක්තත්වාතික චිත්තක් හා සංපතිකං. ඒකට සාහලක්ෂයට පස් වුණාට පස්සේ එයා මහා සතුටකට පස් වෙනවා. ඒ විමුක්ත සිල් දිහා බලලා යම් කිසි කෙනෙක් උදසිතින් අනේ මේක පුරාදී නෑ නේද දුරසි නෑ නේද මොහොනි නෑ නේද කේතයන් කිසිම එකක් ගෑවිලාවක් නැහැ නේද කියනකොට නිරාමිකා නිරාමිත තරාටීති අතිවික්‍රේ නිරාමිකා නිරාමිත තරාටීති අතිවික්‍රේ නිරාමිකා නිරාමිත තරාසුඛ අතිවික්‍රේ නිරාමිකා නිරාමිත තරා විමුක්ඛා මෙහෙම සූත්‍රයක දැක්වෙනවා. මහණෙනි මේ නිරාමික ප්‍රීතිය සාමික ප්‍රීතිය කියන ගණන්න්නේ නැහැ. සාමික කියන්නේ පංචකාම වස්තුන් අල්ලලා ඉන්න ප්‍රීතියක්. නිරාමික කියන්නේ මේ ඈත්ලා ඉන්න ප්‍රීතියක්. ප්‍රීතියක් තමයි. මේ නිරාමික ප්‍රීතියට නිරාමික නිරාමික ප්‍රවාහී ඊටත් වඩා වූ ප්‍රීතියක් ඇති වෙනවා. මොකද්ද? මේ විමුක්තියේ රාග දෝෂ මෝහ නැති බව දකින්න විට මේ සංයුක්ත නිකායේ තියෙන සූත්‍රය තමයි කියන කලින් බලන්නේ. ඒක නිහානික සුඛයක් තියෙනවා. මේ රාමිත නිරාමිත තරම මොක්ෂයක් නෙවෙයි තියෙනවා. ඒකයි බුදුදානන් වහන්සේ වදානන්නේ සිතක් සංසුතිතං. විමුක්තත්ත සිතං සිතත්තා සංසුතිතං. ඊළඟට දේශනා කරන සංසුතිකත්තා අපරි